හොඳයි වාසනාවන්ත පින්වතුනි ඒ ඕමාන් විහාරස්ථානයේ මේ සතිය පුරාවට පවත්වගෙන ආපු වැඩසටහන් මාලාවේ අද දවසේ ඒ භාවනාමය වැඩසටහන ආරම්භ කිරීමටයි බලාපොරොත්තුව මේ සඳහා මේ පින්වතුන්ට සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු ආනාපාන සති බබ්බය යටතේ කොහොමද අපි මේ භාවනාව සිදු කරන්නේ කියලා පැහැදිලි කරගෙන ආවේ. දැන් ඒකම දැන් භාවනාවේ හුඟක් කොටස් ගන්නවා. මේ කොටස් වල ඔයගොල්ලෝ සොයා බැලුවොත් මේ ආනාපාන පබ්බේ කියලා ගත්තොත් ආනාපාන පබ්බේ පබ්බේ කියන්නේ කොටස කියන එක. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මෙවැනි පබ්බ නැත්නම් භාවනා කොටස් භාවනා ක්‍රම 21ක්. ඒ කායानुපස්සනාවේ තියෙන ක්‍රම 14ක් වේදනානුපස්සනාවේ එක ක්‍රමයක් චිත්තානුපස්සනාවේ එක ක්‍රමයක් ධම්මානුපස්සනාවේ ක්‍රම පහක් ඔක්කොම එකතුව 21ක් වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ යහපත සඳහා දැනගන්න ඕනේ වෙන මිනිස්සු රවට්ටන එකෙන් බේරෙන්න දැනගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ එක කොටසක් එක්කෙනෙක් කරොත් ඇති කාටද බුදුහාමුදුරන්. ඒක තමයි සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ භාවනා ක්‍රම තියෙනවා මේක 21ක් 21කින් එකක්තරොත් ඇති. දැන් අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා කායන පස්සනාවේ එක ක්‍රමයක්. පැහැදිලි කරලා දුන්නා කියන්නේ සම්පූර්ණ නෙමෙයි. මේවා තව අපි පැහැදිලි කරන්න තියෙනවා. දැනගන්න තියෙනවා. එතකොට ආනාපාන පබ්බේ යටතේ තියෙන ක්‍රමය කවුරු හරි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමයටම බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන ක්‍රමයටම පුරුදු කරනවා. බුදුහාමුදුරන්ට ප්‍රමාණවත් මේක සීල සමාධි ප්‍රඥා කියන තුනම වැඩෙන්නේ. ඒකට සීලේ වැඩෙන්නේ කොහොමද සතිපට්ඨානෙන් කියන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් සීලයක ඔයගොල්ලෝ ඉන්න ඕනේ මුලින් මේ ආනාපාන පබ්බය වැඩෙනවා නානසත් ආනාපාන සති භාවනාව වැඩෙනවා නම් ඒ හිතපු සීලයේ සීල ශික්ෂාව කොහොමද සම්පූර්ණයි සමාධි ශික්ෂාව සම්පූර්ණ කර හැකියි ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කර හැකියි එතකොට මේ ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙන්න අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන්ගේ යහපත උදෙසා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කවුරු හරි කිව්වොත් මෙන්න මේ එක භාවනා ක්‍රමය නෙමෙයි. ඔය ඉගෙන ගන්න ඔය කරන්නේ කායනුපස්සනාවයි. සතර ආටිපට්ඨානෙම ඕනේ නිවන් දකින්න කියලා කවුරු හරි කියනවා. දැන් බැලුම් වැල්මට ඇත්ත. සතර සතිපට්ඨානෙම ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නන සත්‍ය දකින්න. නමුත් ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ භාවනාව හරියට කරා සතර සතිපට්ඨානෙම වැඩි. ඒක නිසා වෙන් දැන් තව කෙනෙක් කිව්වේ පළියට යමේ තීරණයකට යන්න එපා මෙතනින් පස්සේ අදින් පස්සේ හතර මේ හතරම වඩන්න ඕනේ කියලා. තේරුණා නේද? මිනිසුන්ට ඕන වචනයක් කියන්න අයිතියක් තියෙනවා. කතා කිරීමට ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඊට වැඩිය අයිතියක් තියෙනවා මිනිසුන්ට කියන්නේ ඕන බොරුවක් පිළිගන්න. දැන් ඔය දෙකෙන් එකකට ඔයගොල්ලෝ වැටෙනවා. වෙලාවකට ඕන අදහසක් ප්‍රකාශ කරන්න අයිතියෙන් මානව හිමිකමක්. ඒක ඒකෙන් ඕන බොරුවක් ඔයගොල්ලන්ට කීයේ. තේරුණාද? තවත් අවුරුල්ලාට තියෙනවා මානව හිමිකම ඕන බොරුකාරයෙකුට අහුන්නේ. දැන් ওই දෙකෙන් බේරෙන්නේ කොහොමද? බේරෙන ක්‍රමයක් මෙතෙන්දී ඕන. මේ බේරෙන ක්‍රම හදාගත්තේ නැත්නම් රැකවරණයක් හදාගත්තේ නැත්නම් මේ සතිපට්ඨානයේ වඩනකොට ඔයගොල්ලන්ට පසුකාලීන ප්‍රශ්න. ඒ කියන්නේ ඒකත් දැනවත් වෙලා ඉන්න ඕනේ මේ සතරාතිපට්ඨානයේ එක අනුපබ්බයක් නැත්නම් එක කොටසක් පබ්බයක් හරියට වැඩුව ප්‍රමාණවත් බුදුහාමුදුරන්ට. තව කවුරුවක් කිව්වට ගණන් ගන්න එපා. තේරුණා නේද? ඕක ඔය ක්‍රමයෙන් චිත්තානුපස්සනාව වැඩෙන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට කවුරු හරි කිව්වොත් ඒක බොරුවක් කියලා එයා පිළිගන්නේ නැහැ. මේ භාවනාව කරාට දැන් සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනාවේ ධම්මානුපස්සනාව වැඩෙන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වට පිළිගන්නේ නැහැ. තේරුණා නේද? ඒක ඇහුවට කමක් නැහැ. ඕන මිනිහෙකුට ඕන දෙයක් කියේ. දැන් ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕන, ඔයගොල්ලෝ දිනු වෙන්න ඕන. ඕන මිනිහෙක් කොච්චර කිව්වත් ඔයගොල්ලෝ ඒකට රැවටෙන්නේ නැති ඉන්න. රැවටුනොත් මෙතන ප්‍රශ්නයක්. තේරුණා නේද? මොකද මම මෙහෙම කියන්නේ තමන්ගේම මනසේ දිගිඩියාවක් ආවොත් භාවනාවක් දියුණු වෙන්නේ නැහැ ඉඳගෙන හිටියට ඇස් පියාගෙන හිටියා. මේ දිගිඩියාව කැඩෙන්න ඕනේ හැම වෙලේම. විකිරියාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ දැන් මේ භාවනා ක්‍රමයක් කරනවා. ඒ භාවනා ක්‍රමයේ අපිටම හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න භාවනා ක්‍රමය කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. දැන් ඔයගොල්ලන්ට මේ හිතෙනවා මම මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න විදිය හරිද කියලා ප්‍රශ්නයක්. ඒක සැකයක්ද නැද්ද? ඒ සැකේ කවුරු කෙනෙක්ද? ඉතින් එන අපි කියන්නේ පන්සිල්වත් හැටි විචිකිච්ඡාවක් නැහැ කියලා. තේරුණාද? අපි හිතන්නේ එහෙම නේද? දැන් භාවනා කරන ගමන් මේ මේ කරන ක්‍රමය මං හරිද කියලා හිතෙනවා නම් එතන තියෙන සැකයක් නේද ඒක? පැහැදිලි නේද හැමෝටම? ඒ සැකය මොකක්ද? තනි කර විචිකිච්ඡා. තේරුණානේ? දැන් එතකොට ඒ මේ භාවනාවක් වගේ දෙයක් කරනකොට අපි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳවත් යම්කිසි දැනුවත් වීමක් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට විචිකිච්ඡාව හක් කරගන්න බෑ ඔය එක එක ඒවා කරලා. තේරුණාද? අපි හිතාගෙන හිටියට දැන් අපිට හිතේ පංචිල් පංචිල් දක්නා විචිකිච්ඡාවක් නැහැ. ඊටත් වැඩි අපිට ගොඩක් අයට විචිකිච්ඡාව නැති වෙලා තියෙන්නේ මේ උපැන්න සතියේ. මොකද උපන්න සහතිකයේ ආගම බුද්ධාගම තියෙන එක විචිකිච්ඡාවලයි කියලා අපි හිතන්නේ. එන එහෙම එහෙම විචිකිච්ඡාව බුදු බුදුහාමරගේ ධර්මයේ නෑ. තේරෙනව නේද? මේ වගේ පටුත් කරන්න කියින් දෙපා. මොකද භාවනා කරන්න බැරි නම් මම මේ කියා දෙන්නේ අපිට භාවනාවට හතුරු වෙන්නේ අපේ මනසේ තියෙන දේවල්. විචිකිච්ඡාව හඳුනගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ හුස්ම ගැන අවධානයේදී මං ඉන්නේ ක්‍රමේ හරියද කියලා හැකියාවක් හිතෙනවද? ඒක තමයි විචිකිච්ඡා. තේරණේද? දස සංයෝජනෙන් එකක් එක. හැබැයි මේ පින්වතුන්ට මෙහිම වාඩි වෙලා භාවනා කරනකොටම මුහුම ගැන අවධානයෙන් ඉන්න එක ගැන සැකයක් ඉන්නේ. අද වහීද කියලා සැකයක් ආව විචිකිච්ඡා නෙවෙයි. වහීද කියලා හිතෙන එක සැකයක් නෙවෙයි. සැකයක්ද නැද්ද? සැකයක්. ඒකක් හැකියාවක් නේ ඇති. වහිනවනම් වහිනවා පායනවනම් පායන. වහිද කියන එක හැකියාවක්. වහින්නක් පුළුවන්. වහින්න නැතුව ඉන්නත් පුළුවන්. අර හුස්ම ගැන අවධානයෙන් ඉන්න එක හරිද කියලා සැකේ එනකොට හරියන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඔකට නේද සැකේ කියන්නේ. දැන් ප්‍රශ්නේ තේරුම් ගන්න ඔයගොල්ලන්ට වහිද කියලා හිතන එක විචිකිච්ඡාව නෙමෙයි. බුදුහාමුදුරට ඒක ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලන්ට. මේ මේ ධර්මයේ. තේරුණා නේද? නමුත් භාවනා කරනකොට හුස්ම ගැන අවධානයේ ඉන්නවා හරිද කියන එක විචිකිච්ඡාවයි. ඒ සැකේ බුදුහාමුදුරු ගැන. නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැන. තේරුණා නේද? දැන් වහිනවාද කියන සැකය කොච්චරාවක් සමන් නැහැ. දැන් අද ඩොලරේ වැඩි වෙලාද? ඔබට කියන්නේ නේද? දැන් ඕක තිබුණා කියලා බුදුහාමුදුරන්ට ගැටලුවක් නෑ. නමුත් භාවනාව ධර්මං කරන විදිය හරිද කියලා ප්‍රශ්නයක් ආව බුදුහාමුදුරන්ට මේක ප්‍රශ්නයක්. තේරුණා නේද? දැන් විසඳ ගන්න ඕනේ සැක ටික හදා ගන්න ඕනේ. අනික්ව තිබුණට කමක් නෑ කියලා ඒක අපිට අදාළ නෑ කියලා තේරුම් ගන්න වෙනවා. තේරුණා නේද? නැත්නම් වෙන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේ යාළුවෝ ඩොලර් එක ගාන වැඩි වුණාද නැද්ද කියන එක යොදා ගන්නවා විචිකිච්ඡාවට. ඕක තමයි ඉගහට ඔයගොල්ලෝ අමාරු වෙන්න කරන්නේ. දැන් හැම අනු ඉන්න පුළුවන්. නැහම මිනිස්සු කියන්න පුළුවන්. කවදාවත් වෙන්න බෑ මේ විචිකිච්ඡාව නැතුණේ නැත්නම් ඔහොම ඒව හිතෙන්නේ. කියලා කිව්වම මොකද වෙන්නේ? ඕක තමයි කියලා හිතෙන්නේ. හැකේ කියන්නේ ඉතින් හැමදාම හැකේනේ. ඕක හැකයක් වෙන්න බෑනේ විචිකිච්ඡාව නැතුණාම. නේද? චිකිත්සාව කියන්නේ සංයෝජනය ගැනෝ ඩොලරේ කී ගන්න වැඩි වුණාද කියන එක එහෙම හිතන එක වැරදි. කියලා තමයි ඔයගොල්ලන්ට හිතෙන්නේ. ඒ ධර්මානුකූලව අර මිනිස්සයා මේක කියන්නේ අටුවාවක් එක්කනේ. එතකොට කොහොමද අපි අහුවේ? තේරෙනවා නේද? මෙන්න මේ කුංචි දේවල් වලින් අපි අහුවෙනවා මේ භාවනාවේදී. ඒ අහුවීම හැකිතරම් අඩු තමයි සාර්ථකව කරන භාවනාව දිනුනේ. තේරුණා නේද? ඒ ගැන දැනුවත් වීම අවශ්‍යයි. ඒ ගැන අවශ්‍යයි. එහෙම දැනුවත් වීමක් ඕනේ සාමාන්‍ය තත්ත්වයක වෙන අය කියන ඒවා අහන්න නැතුව ගුරුවරයෙක් යටතේම මේ භාවනාව කණින් කරගෙන යනවා. ඔයගොල්ලන්ට ඒක සිදු වෙන්නේ ඒක කරන්න බෑ. ඉන්න සමාජය අනුව වෙන්නේ එක එක කෙනා එක එක විදිහ අදහස් කියනවා බණ ඇහෙනවා. ඒ බණේදි වෙන ඒවා කියවෙනවා. පත් පත්වල පත්තරවල පොත්වල ඒ කරුණු තියෙනවා. එතකොට ඔන්නෝම අපි වෙනස් වෙනවා. මම මේ කියා දුන්නේ දැන් අපිට භාවනාව ගැන සැක හිතෙන එක මේක ගැටලුවා. මේ සැකේ තමයි විචිකිච්ඡා. තේරුණා නේද? ඕක අරව ගන්න අපිට තියෙන එක එකම එක ක්‍රමය. මේ භාවනාව බහුලීගත කරන්න ඕනේ. බහුලීගත කරනකොට බහුලීගත කරනවා කියන්නේ ගොඩාක් කරනවා. හැමදාම පුරුදු කරනවා. පුරුදු කරගන්නකොට Tamanට ආවේනික ක්‍රමයක් Tamanට අහු වෙනවා. තේරුණා නේද? ඒ ක්‍රමයේ වෙනස් වෙන්නේ නැතුව ඉස්සරහට ඉස්සරහට යනකොට එයාට ඒ භාවනා ක්‍රමය ගැන සැකයක් නැතු වෙනවා. ඕක තමයි මුලට හදා ගන්න ඕනේ. නැත්තම් එයා තවදුරටත් තව එක්කෙනෙක් එක්ක කතා කරොත් කොහොමද ඔයාගේ මේ ආස්වාද ප්‍රාස්වාදයේ දැනෙන්නේ කියලා කතා කරොත් ඒක අනුව ඔයගොල්ලන්ගේ භාවනාව සාකච්ඡා කරන්න ගියොත් ආයෙ විචිකිච්ඡාවෙයි. ඒකට විසඳුම තියෙන්නේ කොතනද? බුදුහාමුදුරුවෝ ඉන්නවා නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා ධර්මය අපි යම් කිසි විදිහක ගුරුවරගෙන් අහගන්නවා ඒ ධර්මයට අනුව හැසිරෙනවා හැසිරීමේ කාලය වැඩි වෙනකොට බහුලීකත වෙනකොට බුදුහාමුදුරුවෝයි ඔයගොල්ලෝයි සමාන වෙනවා බුදුහාමුදුරුවෝ කියන දේම ඔයගොල්ලෝ දැනගත්තා වෙනවා තේරුණා නේද අන්න එදා ඉඳලා එතකොට අර අනික් කෙනෙකුට කියන්න කිව්වට ඔයගොල්ලෝ නැමෙන්නේ නෑ. මම බුදුහාමුදුරුවෝ කියන දේ මට තේරිලා. දැන් බුදුහාමුදුරුවෝ කියන දේ තේරිලා තියෙන්නේ. එතකොට හුස්ම ගැනව දන්නේ නෙමෙයි. තේරුණා නේද මේකේ? පළවෙනිම නෙමෙයි. ඔහොමම පියවරෙන් පියවර ඉස්සරහට යනවා. දැන් මේක තමයි අත්‍යවශ්‍ය දේ. මේ දේ සිදු කරගෙන යනකොට මම මතක් කරලා දුන්නා ඒගොල්ලන්ට. දැන් මේ සක්මන් භාවනාවත් උඹ බහුලව කතා කරනකොට දෙන්නෙක් එක්ක කතා කරලා අදහස් සමාන කරගන්න යන්න එපා. හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට මට තේරෙන්නේ මෙහෙමයි ඒක හරිද කියලා තව කෙනෙක්ගෙන් ඒ යාළුවෙක්ගෙන් උනත් අහන්න එපා. තේරුණානේ ඇයි එහෙම කියන්නේ? යාළුවාට තේරෙන විදිය ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දෙන්නම එකට භවනා කරලා එයාට තේරෙන එක එක විදිහක්, Tamanට තේරෙන විදිය තව විදිහක්. දැන් ওই දෙක සමාන කරන්න ගියොත් ඔයගොල්ලන්ට මේ ජීවිතේවත් භාවනා කරන්න බෑ. ඇයි අපි බුදුහාමුදුරුවෝ කියන දේ නෙමෙයි කරන්නේ යාළුවාගේ භාවනාවයි මගේ භාවනාවයි සංසන්දනය කිරීම. ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නනදී. ඒක නිසා වෙන තව පොතක තිබුණ මොනවා හරි කාරණයක් ඒ කාරණියත් එක්ක ඔයගොල්ලන්ගේ දැනුම සංසන්දනය කරන්න එපා. භාවනාව ඒකට අනුව හදන්න යන්න එපා. කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ආවේනික ක්‍රමයක් අහු වෙනකන් ওই විදිහටම කරගෙන යන්න. දෙන්නම් දැන් මම මේ ලොකු පණිවිඩයක් කියන්නේ. මේක නැත්නම් අපි අමාරු වැටෙනවාමයි. තව මිනිස්සුන්ට අහු වෙනවාමයි. පොතකට අහු වෙනවාමයි. තේරෙනව නේද? එහෙම ගැටලු තියෙනකොට निराකරණය කරගන්න පොදු ක්‍රමයක් භාවිත කරන්න පොදු ක්‍රමයක් විදිහට දැන් මම හිතන්නේ අද දවසේ හෙට දවසේ අපි අර හෝටලේ දවසම මේ වැඩසටහන ගෙනියනවා ප්‍රායෝගිකවත් ඒගොල්ලන්ට එතන පහසුවෙන් වැඩි භාවනා කරන්න පුළුවන් වෙමි. ඒ අතරතුර දැන් දැනට තියෙන මොනවා හරි ගැටලු අහන්න බැරි ඒවා තියෙනවනම් අද වුණත් කමන්නේ හැබැයි භාවනා සම්බන්ධව වෙන්නේ මේ පැහැදිලි කරන දේවලුයි භාව කරගෙන යන භාවනා පුරුදු කරගෙන යන භාවනාව සම්බන්ධ වෙන්න ඕනේ කියන ගැටලු ටික ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ලියා ගන්න එක්කෙනෙකුට තියෙන ගැටලු ලියා ලියන්න තේරුණා නේද අද අද උනත් ලියන්න. ලියලා අර ඒ අපි හෙට දවසේ එතකොට එක 12 මාරට එකට විතර මේ ප්‍රශ්න සාකච්ඡාවක් ආරම්භ කරනවා. ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ලියන ප්‍රශ්නය අපි පැහැදිලි කරපු භාවනාව සම්බන්ධ විය යුතුයි. ඒකට සම්බන්ධයක් නැති දේ ගන්න එපා. එතකොට අවාසිය ඕගොල්ලන්ට කාලය හරියයි. තේරුණා නේද? ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ලැහැත් වෙන්නේ මොකද අපිට ඔයගොල්ලන් කාලෙම අහක දානවා. ඒතර ආමිෂය සම්බන්ධව ඕන්නේ ප්‍රශ්න, දාහනිය සම්බන්ධව ඕන්නේ. එහෙනම් අපිට ඕනේ මොනවද? මෙතෙන්දී සීලය කමක් නෑ. සීලය මොකද පදනම වෙන්න ඕනේ. සීලය ගැන සැක හිතලා සීලය හරියට හඳුනා ගන්න නැතුව භාවනාවට යනකොට ගැටුහිනවා. තේරුණා නේද? එතින්දී යම්කිසි එහෙම ගැටලුවක් තිබුණා නම් ඉදිරිපත් කරාට කමක් නැහැ. කියලා දෙන්න. සමාධිය ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා සම්බන්ධව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධව නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව ඒ ටික පැහැදිලි කරපුවාම තවත් අහු වෙයි ප්‍රශ්න ඉන තැන් මෙන්න මේ සම්බන්ධව ගැටලු ටික අපි කරගෙන භාවනාව තියෙනේ උඩයි ඒ අනුව විස්තර කරගන්න පුළුවන් වෙන්නේ ඒ සම්බන්ධව තියෙන ගැටලු ලිඛිතව ලියලා දෙන්න නම වුණේ තේරුණා නේද දැන් නම තිබුණාම හරියට ඕන කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ගියාම ඒක පෙරක් අයට ප්‍රශ්නයක් තියෙනවා ඒක කියන්න අමාරුයි. ඒක එක වැරද්දක් නෙවෙයි. ඒ හැම කෙනාටම ඒකේ මේ ප්‍රශ්නේ තිබුණාට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න බෑ සභාවකදී. පෞද්ගලිකව නම් කතා කරන්න. තේරෙනව නේද? ඒකින් හින්දා මේ විදිහට හෙට දවසට එහෙම ප්‍රශ්න තියෙන ඒවා ඉදිරිපත් කරන්න. නැවත මතක් කරනවා මේ ප්‍රශ්න වල සීමාව සීල සමාධි ප්‍රඥා කියන තුනට සීමා වෙන්න ඕන ආමිෂය බෑ දානෙ බෑ තේරුණාද ආමිෂයේ තියෙන පූජාවයි දානෙයි ওই දෙක සම්බන්ධව අහන්න එපා කාලයක් ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මේ උපාදි ආචාර උපාදි ගණනාවක් කියන එකෙනෙකුට ඔය ඔය දෙක සම්බන්ධයි හැම කෙනාටම කොහේ විශ්වවිද්‍යාලයෙන් දෙනවනේ මොකද්ද ආමිෂ නම් ඒ හින්දා ආයෝග ඒ දන්නේ කෙනෙකුට ආය අහන්න දෙයක් නැහැ. තේරුණානේ? අපිට දැන් ප්‍රශ්න තියෙනවා තියෙන්නේ මේ සීල සමාධි ප්‍රශ්න අහන තමයි. අර ඔය ප්‍රශ්න තියෙනවා කියලා මම හිතන්නේ. ඒකින්ද එහෙම ඉදිරිපත් වෙන්න ඒක මතක් කරේ අපිට මෙතන තියෙනවා පිරිසිදු කරගන්න ඕනේ කරුණු ටික. භාවනාවත් එක්ක පිරිසිදු වෙන්න ඕනේ. භාවනාවක් කෙරෙන්න ඕනේ. ඒකට හේතුව මම කියා දුන්නා බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සත්‍ය මාර්ගය චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ සත්‍ය ඥාන, කුත්ති ඥාන, කෘතඥාන තුනයි. ඒතර සත්‍ය ඥාන කියන්නේ ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝගේ පණිවිඩය ග්‍රහණය කර ගැනීමයි. දැනට ග්‍රහණය කරගෙන තියෙනවා යම. ඒ ග්‍රහණය කිරීම ආරම්භ කරන්නේ උනේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ. දෙමව්පියෝ හැමදාම බුදුන් ඇඳලා ප්‍රාර්ථනා කරනවා ළමයින්ට කියා දෙනවා මේ කරන පිණින් නිවන් දකින්න ඕනේ කියලා. එතකොට නේද නිවන කියන වචනයක් එන්නේ. එතකොට ටික ටික මේ නිවන වචනේ ඔයගොල්ලෝ අර්ථ දක්ව ගන්නවා. එක එක කාලෙදී එක එක විදිහට ඒකේ තොරතුරු ගන්නවා. මෙන්න මේ වගේ එකක් තමයි ඔය කියන හිතාගෙන ඉන්නේ. ඕක තව ටිකක් ඉගෙන ගන්නකොට තව වෙනස් වෙනවා. තව සූත්‍ර අහනකොට වෙනස් වෙනවා. තව බණක් අහනකොට වෙනස් වෙනවා. දැන් මෙහෙම වෙනස් වෙවි වෙනස් වෙවි අර මුලින් තිබිච්ච නිවන කියන එක සත්‍ය කියන එක සංසාර විමුක්තිය කියන සංකල්පය අද ওই ගොල්ලන්ගේ යම් කිසි විදිහ මට්ටමකට ගෙන ඇවිදින් තියෙනවා. හැබැයි ওই මට්ටම බුදුහාමුදුරුව පෙන්වන සත්‍යයම නෙමෙයි. ඒකේ අනුමානය. තේරුණා නේද? මේ අනුමානය තව තවත් සකස් විය යුතුයි මේ භාවනාව වෙනම ප්‍රායෝගික කරන ගම. ඒතර අනුමානීය සකස් කරන එක සත්‍ය ඥානය. බුදුහාමුදුරෝ දීපු ශික්ෂාව අනුගමනය කරන එක කෘත්‍ය ඥානය. ওই දෙක දෙකක් කියලා දැනගන්න. එකක් නෙමෙයි. කවදාවත් මේ දෙක දෙකක්මයි එකක් නෙමෙයි. මේ දෙක එකක් පස්සේ අනික නෙමෙයි වෙන්නේ දෙකට දෙකම වියදී. තේරුණාද? ඒ කියන්නේ සත්‍ය ඥානීය ධර්මයේ බුදුහාමුදුරුවන්ගේ පණිවිඩයත් අපි දැනට තියෙන පණිවිඩයක්. ඒ පණිවිඩය බුදුහාමුදුරුවෝ කියන සැබෑදී නෙමෙයි. ඒක තම තමන්ට අවේනිකව තියෙන අනුමානයක්. ඒ අනුමානය සැබෑ தത്വයට ආසන්න කරන්න ඕනේ ධර්මයෙන් දැනුවත් වෙලා. තේරුණානේ? ඊට පස්සේ ඒ එක්කම ඔයගොල්ලෝ වෙනම කරන්න ඕනේ. එහෙම දැනුවත් වෙන ගමන් වෙනම ඊට අමතරව සිදු කළ යුතුයි බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂාව. ඒ කියන්නේ ওই භාවනාව පුරුදු වෙන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. ඒකට කවදා හරි භාවනාවෙන් එන අත්දැකීම් ටිකයි අර සත්‍ය වශයෙන් ඉගෙන ගත්ත එකේ වටිනා තැනකට ආවොත් ওই දෙක සමපාත වෙන තැනදී කෘත්‍ය ඥානයක් තියෙනවා සත්‍ය ඥානයක් තියෙනවා එහෙනම් ඉතින් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා කෘතඥානෙදී කියලා. කෘතඥානය අපිට හිතලා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි පුහුණුවෙන් ගන්න පුළුවන් එකකුත් නෙවෙයි. කෘතඥානය ලැබෙන්නේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් ලබාගත්තේ සත්‍ය ඥානයේ හරියටත් එන්න ඕනේ ඊට අනුරූපව එන්න ඕනේ බුදුහාමුදුරුවෝ දීපෝ ක්‍රමවේදයක් අනුගමනය කරලා භාවනා කරනවා. තේරුණානේ? දැන් ওই දෙක එකට ආව වෙලාවක තමයි මේ ධර්මය අපි ළඟ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේ ප්‍රත්‍යක්ෂ වෙන්නීමට තමයි පෘථග්ඥානය කියලා කියන්නේ. තේරුණානේ? ඔයගොල්ලෝ අහලා තියෙන එකෙන් හින්දා තිපරි වට්ටන් ද්වාදසාකාරා. මේ කියන්නේ මොකක්ද? තිපරි වට්ටේ කියන්නේ සත්‍ය කුත්‍ය කුත. හිපරිවට. වට්ටතුන. සත්‍ය ඥාන, පුත්‍ය ඥාන, ද්වාදසාකාර කියන එකේ අර්ථය නිකන් සිංහල දන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ මොකක්ද? දොළොස් ආකාරයක්. ඔය දැන් මොකද්ද බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය? ඔය චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වීම. තේරුණාද? චතුරාර්ය සත්‍යයේ කරුණු කීයක් තියෙද? හතරක් තියෙනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ මාර්ගය. එතකොට වට කීයක් තියෙද මේ එක සත්‍යයකට? වට කියන්නේ එක සත්‍යයක් කෙරෙහි ඇති කර ගන්නා වූ බුදුහාමුදුරන්ට අවශ්‍ය ක්‍රමවේද කියන එකයි. ඒවා තියෙනවා තුනක්. ත්‍රිපටි වට. එතකොට එකකට තුන නම් හතරකට කීයද? 12. කියනවානේ ওই 12 සම්පූර්ණ වෙන්නේ ඔයගොල්ලෝ ධර්මයේ ඉගෙන ගැනීම තුළ ඒකට අපිට සත්‍ය ඥානයට තියෙන්නේ මෙහිම සාකච්ඡා කරලා උගන්වන්න ඕනේ. බණ අහන්න ඕනේ. පොත් කියවන්න ඕනේ. තේරුණා නේද? හැබැයි පොත් කියනකොට අර වැරදි වැටහීම් දෙන අයක පොත් කියවල බෑ. ඔයගොල්ලෝ තව සත්‍ය ඥානෙ අහක් වෙනවා. හොඳට භාවනා කරයි අර විකාර කියෝලා සත්‍ය ඥානය අහක් වුණොත් බෑ. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ හිතේ තියෙනවා කවදා හරි මේ බුදුහාමුදුරෝ කියන චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ අද නෙවෙයි. මේක ලැබෙන්න ලැබෙන්නේ මේ මේ සාසනේ නෙවෙයි අපිට. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනයේදී. මොකද වෙන්නේ? මොකක්ද මේ කියන්නේ? සත්‍ය ඥානයක්ද අඩු සුත්ති ඥානයක්ද? සත්‍ය ඥානෙ නෙවෙයි. තේරෙනවද? දැන් තව කෙනෙකුට හිතෙනවා මෙහෙම. මේ බුදුහාමුදුරුව පෙන්වන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් හොඳට අභිධර්මයේ දැනගෙන හිටිය යුතුයි. ඒ මෙහෙම කෙනා භාවනා කරනවා. හොඳට මහන්සි වෙලා භාවනා කරනවා. අර අදහස තියෙනවා. තේරුණානේ? දැන් මොකද්ද හොඳට භාවනා කරනවා කෘත්‍ය ඥානය හැදෙනවා භාවනාවෙන්. හොඳ ගුරුවරයෙක් යටතේ නම් භාවනා කරන්නේ හරි උපදේශයන් නම් ඇහුනේ ඉස්සෙල්ලා භාවනාව සඳහා ඔයගොල්ලන්ගේ කෘත්‍ය ඥානය දියුණු වෙනවා. නමුත් සත්‍ය ඥානය කවදාවත් දියුණු වෙන්නේ අවසාන ඵලෙන්ද. ඒ අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් තමයි මේ ධර්මයේ තේරෙනවා කියලා මොන බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඈ එහෙම දේශනා කරලා තින්නේ වර්තමානයේ ඉන්න කවුද කට්ටිය? මෙහෙම කට්ටියක් නිසා කිසිම බුදුහාමුදුරුවෝ දෙහි කරන්නේ නැහැ. නමුත් අභිධර්මයේ ඉගෙන ගැනීම පහසු වෙන්න පුළුවන්. ඒක ඒක වෙන කතාවක්. නමුත් අභිධර්මයේ නැතුව සත්‍ය ඥානය ලැබෙනවා සත්‍ය අවබෝධ වෙනවා කියලා එහෙම ධර්මයක් නැහැ. තේරුණා නේද? එතකොට එවැනි අදහසක් තිබුණොත් බැරි වෙලා හරි ඒ කොච්චර භාවනා කරා අවසානයේ ඉතුරු වෙන්නේ ගින් ස්වාර්ථාවක් නිසා. එහෙමනේ මොක මොකකින්ද ගින් ස්වාර්ථාව කියන්නේ? මගේ ජීවිත කාලයේ දවසකට පැය තුන ගානේ අවුරුදු 60ක් භාවනා කරලා තියෙනවා. ලියලා තියෙනවා මැරි මැරෙන්නේ. يعني දරුවන්ට කියලා බය නැද බොරු අන්සිල් කැඩෙන්නේ නැහැ කියලා කිව්වා කියලා. හංගද ඉච්චර කරනවා. බොරු කියලානේ. තේරුණානේ මොකද කොතනද අඩුව කියලා හොයාගන්න බෑ අඩුව තියෙන සත්‍ය ඥානය තේරුණානේ දැන් අපි මෙහෙම හිතුවොත් දැන් මෙහෙම කල්පනා කරනවා භාවනා කරනවා හොඳට ඉන්නේ සතිපට්ඨානෙ වඩනවා අනිත් භාවනාව මේකට හරියන්නේ නැහැ ඒ සීල සමාධි ප්‍රඥාව වැඩෙන භාවනාවක් වෙන්න බෑ බුදුහාමුදුරු දේශනා කරපු ඒකම දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ ඒක හරි ඕක කරගෙන යනවා විශ්වාසය තියෙන අපිට මේකෙන් ප්‍රතිඵලයක් ගන්න බැරි පින නැහැ ඒ කාලේ හිටියා වගේ පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් මේකෙන් කවදා හරි ප්‍රතිඵලයක් ලැබෙන්න නම් තව තවත් ආමිෂ පින්කම් කරලා ඉන්න ඕනේ. දැන් මොකද වෙන්නේ අර හරියට කෘත්‍ය කරනවා පැය තුනම භාවනා කරනවා. ඊටත් වැඩි දවසක කරනවා. අර කුංචි අදහස තියාගෙන ඉන්නවා. අපිට පින්නේ නැහැ. මොහක් අඩු වෙලාද පුතක් වෙන්නේ නැත්තේ. භාවනාව අඩු වෙලාද අයාටත් මිනිස් වார்த்தාවක් විතරයි තියෙන්නේ. එහෙම නේද? නිකන් භාවනා කරා කියලා ලයිස්ති ගත කරලා කාලයක් කාට හරි කියලා බොරමෝ ගියා ගියා නෝ මම මෙච්චර කාලයක් භාවනා කරා. එහෙනම් ඔන්න ඔතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක විසඳ ගන්න නැතුව ඔයගොල්ලන්ට ඉදිරියට යන්න බෑ. තේරෙනව නේද? දැන් කවුරු හරි කියනවා මොන හේතුවක් උඩ තව කියනවා අපේ හුඟක් අය හුඟක් අය මේවට නැමෙනවා කවදා හරි මේ චතුරාර්ය සත්‍ය දැනගන්න ඕන නම් පටිච්ච සම්පදාය හොඳට දැනගන්න ඇල්ලතර වගේ කියන්න පුළුවන් මේක. නැත්නම් ඔන්න ඔන්න මේ වගේ. සූවිසි පත්‍ය ගැන පරිණත වෙන්න ඕන. කොච්චරද කියනවා ඉංග්‍රීසි භාෂාව වගේ පරණත වෙනවා. හිතූ හිතූ තැන කියන්න පුළුවන් වෙනවා. කුයිසිපත්. මේ යාට මොකද වෙන්නේ? අර බුදුහාමුදුරනේ මේ ඇත්ත භාවනාව කරා. සත්‍ය ඥානෙ නැතුව මේක කෘත්‍යම පුතක් වෙන්නේ. ඇයි බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් නෙමෙයි අදහන්නේ. තේරුණා නේද? මෙතන මේකේ තමයි අපි හමු වෙන තැන. මෙතන හිර වෙන්න එපා. මම මේ මතක් කරලා දෙන්නේ ඔය කවුරුවා කිව්වට මට ගණන් ගන්න එපා. ඔයගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ යනවා. සත්‍ය ඥානෙ අඩුපාඩුකම් අපේ තියෙනවා. ඒක කොහොමද හදාගන්නේ කියලා උත්සාහවන්ත වෙන්න. තේරුණා නේද? උත්සාහවන්ත වෙන්නේ තව දෙයක් ප්‍රගුණ කරනවා නෙමෙයි. දැනට අපේ තියෙන අඩුව වැරදි මතය අහක් කරනවා. දැනට තියෙන වැරදි මතය අහක් කරගෙන විතරයි. වෙන දෙයක් ප්‍රගුණ කරලා මේක ගන්න බෑ. ඒ සඳහා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ධර්ම සාකච්ඡාවයි බණ ඇහිීමයි සූත්‍ර කියුවට පමණයි. තේරුණානේ? ඒ විදිහට මේ දැනුවත් වෙන කට්ටියක සාකච්ඡා කිරීමෙන් මේක සම්පූර්ණ වෙනවා. දැන් මේක ගැටලුවක් වෙන හින්දා දැන් මේ ක්‍රමයක් කියලා දීලා ඉදිරියට ගියාම ඇත්තටම ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මේ හරහා එන ගැටලුව විසඳ ගන්න බැරුව එයා ඒකට මේ මේ සරල පොඩි විසඳුමක් ඒක සම්පූර්ණ නෙවෙයි අපි යොදන්න අනාගතේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හරියට නිවෙස් වල භාවනා කරමින් යන්න මාසිකව මේ ප්‍රශ්න ටික හරි ඉදිරිපත් කරගෙන යමක් එහෙ මට මං එනව නෙවෙයි මට එන්න බෑ. මේ අපේ අනිකුත් මේ සංවිධායක මණ්ඩලෙත් කතා කරලා ඒකට අපිට කරන්න පුළුවන් උදව්වක් අපි කරවනවා. හැබැයි ලංකාවේ ඉඳලා තේරුණානේ මොකද හේතුව නැත්නම් අර අර සත්‍ය ඥානය පළදු කරගත්තොත් කොච්චර භාවනා කරන්න වැඩක් බොරු අදහස් විතර ගත්තොත් භාවනාවෙන් ඵලයක් ගන්න බෑ ඒකන නැති වෙන්නේ ඔයගොල්ලන්ගේ දිට්ඨිය වැරදිනවා දැක්ම වෙනස් වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්වන දැක්ම නැත්නම් ඒ දැක්ම ඕන මොහොතක වෙනස් වෙන්න පුළුවන් වෙනස් වුණොත් භාවනාවේ ප්‍රතිඵල අඩුයි තේරුණානේ භාවනා කරලා ඒ අවශ්‍ය කරන ප්‍රතිඵලය හරහා ඔයගොල්ලෝ යනවා ප්‍රතිඵලය අල්ලගන්න. ඕකයි මේ. භාවනාවේ ප්‍රතිඵලය හරහා ඔයගොල්ලෝ යනවා. ඒක වටින්නේ. ඔන්නතන තමයි වෙන්නේ. ඔය ප්‍රශ්නේ තමයි අපිට වෙන්නේ. ඒ සත්‍ය ඥානය කියන එක අඩුවෙන් වෙන්නේ. මේ ගැන සැලකිලිමත් වෙන්න වෙන මත හදාගන්න එපා. වෙන මත පිළිගන්න යන්න එපා. දැන් සෑහෙන දුරක් භවනා කරමින් යනකොට එක මතයක ඉන්න බලන්න. තව තව හේතු දාන්න එපා. බුදුහාමුදුරෝ දීපු හේතු තුන දෙක ගන්න. බුදුහාමුදුරෝ කියන්නේ බුදුහාමුදුරෝ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය කාට හරි තේරෙන්නේ ඒ සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි සම්පූර්ණ වෙලා කෘතක් ඥානය ලැබුණොත් විතරයි. තේරුණා නේද? දැන් ඕක සංශෝධනය කරන්න සංස්කරණය කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. සත්‍ය ඥානය කියන එකට චතුරාර්ය සත්‍ය සම්බන්ධව දැනගන්නේ මෙන්න මෙහෙමයි කියලා කවුරු හරි වෙන අර්ථ දැක්වීමක් කරනවා නම් එයා කවුද? එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. බෑ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට කෘත්‍ය සම්බන්ධව ගැටලු ඇති වෙන්නේ විස්තර දෙන්න පැහැදිලි කරලා දෙන්න හැකියාව නැත්නම් මේ වැඩ මේ වැඩසටහන් මාලාවේ හැකියාවක් තියෙනවා. මොකද මේ භාවනා කරන්නේ කොහොමද කියලා කියන්නේ. නමුත් මට හැකියාවක් නෑ ඔයගොල්ලන්ට අහක තියෙන කුණු ගොඩවල් ඔලුවට ගන්න එක නවත්තලා දෙන්නේ කොහොමද කියලා. ඒක කරන්න පුළුවන් කියන්නේ ලෝකෙ නෑ. තේරුණා නේද? ඉතින් ඒකට විසඳුම් ඔයගොල්ලෝ හොයනවා මිස මේ ලෝකෙ බුදුහාමුදුරන්ට හොයලා දෙන්න බෑ. බුදුහාමුදුරන්ට පාර ගියා දුන්නේ නැකි. ඒ පාර අපිට පැහැදිලි කරලා ඔයගොල්ලන්ට උදව් කර හැකි. ඔයගොල්ලන්ට මා ඕනේ විදිහේ ගුණ ගුණ වල ලං කරගන්නේ නවත්තන්න දෙන්නේ කවුද? එහෙම කියන්නේ කොකින්නේ. තේරුණාද? කුණු කොටවල් කියන්නේ මොනවද මේ? වෙන වෙන දුස්ති. සත්‍ය නිවන ලැබෙන්නේ මෙහිමයි කියලා බුදුහාමුදුරන්ට පටහැනි අදහස්. ඒවා එනකොට ප්‍රශ්න සහගතයි. ඒක හින්දා ඒක බේරගන්න තියෙන්නේ Tamanටමයි කියලා ඒ වගකීම හොඳට දැනගෙන ඉන්න ඕනේ. අනුන්ට නෙමෙයි ඒක කරලා දෙන්නේ Tamanගෙන්මයි. Tamanට විතරයි ඒක පුළුවන්. වෙන අදහස් ගන්නෙ නැතුව ඉන්නේ. තේරුණා නේද? ඒක පරිස්සම් වෙවි යන ගමන අපි බලමු ඉදිරියේදී කොයිතරම් දුරට මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා අන්න එහෙම ක්‍රියාත්මක වෙච්ච ප්‍රමණයට කරන භාවනාවෙන් ප්‍රතිඵල තියෙනවා. ඔයගොල්ලන්ටම දැනනවා භාවනාව දියුණු වෙනවා කියලා. නැත්නම් තේරෙන්නේ පිරිහීමක් කියලා. නැත්නම් තේරෙන්නේ සැකයක්. මම හරිද? කියන සැකය. මම භාවනා කරන විදිහ හරිද? මං සක්මන් කරන විදිය හරියද මේ කාලේ මම භාවනා කරන මේ කාලේ ඇතිද ඔය ඔක්කොම කොහෙද තියෙන්නේ අන්න අර දැක්මේ තියෙන වැරද්ද සත්‍ය ඥානයේ තියෙන අඩුව තේරුණානේ ඒක පරිස්සමෙන් හදාගන්න ඕනේ ඒක දැන් ඔයගොල්ලන්ට මම පැහැදිලි කරලා දුන්නේ ඒක තමා විසින්ම පාලනය කරගන්න ඕනේ ඒක අනුන්ට කියා දෙන්න බැරි දෙයක් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න භාවනාව කියන එක මටත් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තේරුණානේ? මෙහෙමයි කරන්නේ මේ කවුරු හරි කිව්වොත් මේ විදිහට කරොත් හරිද කියලා ඒක ඒ අඩුපාඩුව කියා දෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ගේ දැක්මේ තියෙන වැරදි අදහස් ටික මම දන්නේ කොහොමද? ඒක මට හදලා දෙන්න බෑ. තේරුණානේ? ඒකින්ද අපි සීමා වෙන්න ඕනේ කොයි වෙලේ බුදුහාමුදුරුවෝ කියන මෙන්න මේ ಗುಣ තුනයි මේ භාවනාවෙන් අපි ගන්නේ. ඊළම සරල. ඔයගොල්ලන්ට මේ දැක්මේ නවතින අනුන්ගේ කුණු ගොඩවල් ගන්න නැති වෙන්න සරල දෙයක් මතක් කර කර ගන්න විදියක් කියනවා. ඒකනොත් ඔයගොල්ලොම ඒක හැදෙන්නේ නැතුව වෙන කෙනකින් නෙමෙයි. ඒ දේ දේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුහාමුදුරන්ගේ සත්‍ය ලැබෙන්නේ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය කාට හරි අවබෝධ වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන එක විදිහකින්. ඒක ටිකක් ගැඹුරුයි. සීලය මොකද්ද? ඔක විස්තර කරගන්න බෑ. ප්‍රඥාව සීල සමාධිය කියන එකෙත් නොඑක අර්ථ කියන්න අමාරුයි. ඒක ඉච්චර ගන්න එපා. එතන දැනුවත් වෙලා නෑ. ඒගොල්ලෝ ත්‍රිපිටකය ගැන දැනුවත් වෙන්න ඕනේ එහෙමනම්. ඒක කරන්න ගියොත් තව අමාරුක වැටෙනවා. ත්‍රිපිටකය ගැන ඉගෙන ගන්න කලින් ඉගෙන ගත්තේ පොඩ්ඩකට වෙන දෘෂ්ටි හදාගෙන මේ වැඩේ හක් කරගන්න. එක සූත්‍රයක් ඉගෙන ගත්තම ඇති ඔයගොල්ලන්ට වෙන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැති දෘෂ්ටියක් දැක්මක් ඇති කරගන්න. ඊට වැඩි සරල දෙයක් මම කියනවා කියා දෙනවා. ඒ දේ තමයි බුදුහාමුදුරන්ට ඕන කියන මෙන්න මේ සුළු දේ කරගන්න. සබ්බ පාපස්සා කරණං වෙන්න කුසල අසුක සම්පදා වෙන්න සචිත්ත පරිවර්තන. දැන් මේක පුංචි දෙයක් නෙවෙයි, ඒක ලොකු දෙයක් නෙවෙයි. ලොකු දෙයක් නොවුනට මේකේ අර්ථය, හරි අර්ථය ග්‍රහණය කරගත්තොත් අන්න ඒක අනුව හැසිරෙන්න බලන්න. එතකොට කාටවත් අහු වෙන්නේ නැතුව වැරදි දෘෂ්ටි වලට යන ගතිය අඩුයි. තේරුණා නේද? මේකේ ඉඳලා අර භාවනාව කරගෙන යන්න. මේ දැක්මේ මේ කූඩුවේ ඉඳලා මේ සැකිල්ලේ ඉඳලා කරගෙන යන්න. මේ සැකිල්ල හදන්නේ කොහොමද? දැන් බුදුහාමර පෙන්නන්නේ මුලින්ම මේ Tamanට ඕන ප්‍රතිඵලය මේ කියන්නේ. භාවනා කරලා බුදුහාමරගේ සත්‍ය දකින්න යනවා නම් එයා යන කෙනා මුලින්ම සබ්බ පාවස්සා කරණං වින්දුව. මනසේ සියලු පාපයන්ගේ මිදුණු මොහොතක තමයි සත්‍ය තියෙන්නේ. අනෝක තමයි ඒ පළවෙනි. එතකොට මනසේ සියලු පාපයන් වලින් මිදෙන ක්‍රමය මොකද්ද බුදුහාමුදුරන්ගේ? ඔව් ක්‍රමය පස්පව නොකර ඉඳීම විතරක් නෙවෙයි. මනසේ සියලු පාපය අහක් වෙන තැනක පස්පවුණන් තියෙන්නම බෑ ඒක හරියට. දස අකුසලුත් තියෙන්න බෑ. දැන් මේ මොහොත ගත්තත් ඔයගොල්ලන්ගේ දස අකුසලක් නැහැ, පස්පවුත් නැහැ. නමුත් ඔයගොල්ලන්ගේ මනස සියලු පාපයන්ගෙන් මිදිලා දැන් දැන් අපි ළඟ නැහැ පස්පව් නැහැ මේ මොහොතේ. දස අකුසලක් නැහැ. නමුත් සියලු පාපයන්ගෙන් මනස මිදිලා නැහැ. ඔයගොල්ලන්ගෙන් දැන් මිදිලා හැබැයි ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආජීව එහෙනම් වචනෙන් සහ කයෙන් කරන පව් නේද? ඔන්න ඕකෙ මිදිලා. එහෙනම් ඉතුරු වෙන්නේ බුදුහාමුදුරුවෝ සබ්බපාපස්ස කියන සියලු පව් තියෙන්න පුළුවන් ස්ථාන කීයක් තියෙනවද? තුනක තියෙන්න පුළුවන්. වාචාවල පව් තියෙන්න පුළුවන්. කම්මන්ත ආජීවෝන් තියෙනවා ශරීරයේ තියෙන්න පුළුවන් වචනේ තියෙන්න පුළුවන් කය තියෙන්න පුළුවන් කායික ක්‍රියාවල තියෙන්න පුළුවන් පාපය වචනේ තියෙන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ගේ මේ දෙකෙන් පාපේ නැහැ මොකද හේතුව මේ දෙකෙන් පාපේ නැති කරන්න අමුතු දෙයක් නෙවෙයි කරන්න ඕනේ පංචිල් රකින්න වෙලාව නැහැ දැන් පංචිල් රැකිලා නේ තියෙන්නේ මේ වෙලාවේ හවස ගැටුණාට තමයි දැන් මොකද වෙලා තියෙන්නේ පංචිල් කැඩෙන්නේ නැහැ එහෙනම් මේ වෙලාවේ වචනය තුලින් ඇති වෙන පාපේ නෑ. කයෙන් ඇති වෙන පාපේ නෑ. ඔන්නක තමයි බුදුහාමරේ මිම්ම. නමුත් මේ වෙලාවේ අපි ඔක්කොගෙම මනසින් ඇති වෙන පාපයක් තියෙනවා. තේරුණා නේද? අන්නේ පාපය හකුණාව තමයි සබ්බ පාපස්සා කරනවා. ඒතර මනසින් ඇති වෙන පාපය අහක් කරන්න කලින් ඔයගොල්ලෝ සීලයෙන් වාචා වලහා ආදී වල කම්මන්තෝල නැත්නම් කයෙන් නැත්නම් වචනෙන් සිදුවෙන පාපය හතර වෙනවා. එහෙනම් සීලය කියන එකේ රහසක් අහන්නේ. සීලය මොකද්ද උපරිම කරන දෙන්නේ? කුමන සීලය රැක්කත් පංච සීලය රකින්න පුළුවන්. උපසම්පදා සීලය රකින්න පුළුවන්. දස සීලය රකින්න පුළුවන්. ඔය ඕන සීලයකින් කරලා තියෙන්නේ. කයේ පාපය හක් කරනවා වචනේ පාපයක් කරන. උන්ට වැඩි දෙයක් කරලා දෙන්න බෑ සීලයේ. කියනවා ඔන්න බලන්න සීලයේ පදනම කියලා කියනවා නේද? සීල ශික්ෂාව තමයි පළවෙනි ශික්ෂාව. ඒක සත්‍ය දකින්න පදනම. එහෙනම් සත්‍ය දකින්න පදනම තියෙන ඔයගොල්ලන්ගේ ශරීරයේ කටේ. වෙන කොහෙම ගන්නෑ. ඔය සීලය කියන වචනේ එදා ආයත තේරුනේ ওই විදිහට. අපිට මහ ලොකු අමුතු වචනයක් සීලය කියන්නේ. එදා බුදුහාමුදුරේ කාලයට දීලේ කිව්වම තේරෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාවනේ. මේ අපි කටයි ඇඟයි කියන්නේ කියන්නේ. කියලා ඉතින්. ඔයගොල්ලන්ට තේරෙන්නේ කොහොමද? මේ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ මොකද්ද මේ අනාගතයක් හරි අතීතයක් ගැන එකක්. එහෙමනේ. එහෙනම් පාපය සීලෙන් අහක් වෙන පාපය ඔයගොල්ලන්ට තීරණය කරන්න වෙන්නේ ඔයගොල්ලන්ගේ වචනේ නැත්නම් කටයි ශරීරයයි මගින්මයි. වෙන තැනකින් මේක තීරණය වෙන්නේ දැන් දැන් වෙනකොට ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ නම් මේ වන විට අපි පන්සිල් රැකලා ඉන්නේ හින්දා මේ මොහොතේ පන්සිල් කැඩෙන්නේ නැති හින්දා ඔයගොල්ලන්ගේ වචනේ හරහා පාපයක් නෑ. කය හරහා පාපයක් නෑ. ඒ ඔයගොල්ලන්. ඔයගොල්ලෝ දැන් නම් වචනේ හරහා කිසි කෙනෙකුට පාපයක් නැහැ. මෙතන වචනේ හරහා දැන් පාපයක් එන්න පුළුවන් නම් එන්න පුළුවන් බුද්ධලේ මම. එයි කතා කරන්නේ මම. ඒගොල්ලෝ කතා කරන්නේ හැටි පාපයක් කියන හින්දා නිස්සබ්දව ඉන්නේ. තේරෙනවද? කතා කරොත් පාපයකට යන්න පුළුවන්. ලිහිණු වැඩි ඒකට. වචනෙන් පාපේ එන්නේ කතා නොකර ඉන්නේ. එහෙම මම මේ බණ ලියන්න ගිහින් මම පව පුරව ගන්න පුළුවන්. වචන. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ඕනේ සබ්බපාපස්සා කරන්නා කියන ගුණේ නෑ මම බණ කියනවනම්. තේරෙනවනේ? ඒකයි මේ කියන්නේ. දැන් ඔක ඔක දැනගෙන අපි බණ ලියන්නත් ඕනේ ඔයගොල්ලෝ මහාහාන්ටත් ඕනේ. නැත්නම් දැන් අපිට මේ විසඳුමට යන්න බෑනේ. දැන් පන්සිල් රකින්න රකින්න මොහොතක දැන් එක දෙයක් පැහැදිලි ඉන්නේ මේක ඔයගොල්ලන්ගේ වචනේ හරහා පාපය නෑ. කය හරහා පාපය නෑ. නමුත් පන්සිල් රැක්කා කියලා මේ බණ ඇහුවා කියලා දන් දුන්නා කියලා වෙන ලොකු පින්කමක් කරා කියලා මනසෙන් ඇති වෙන පාපය නෑ කියන්න බෑ. ඒක නෑ නෙමෙයි කියන්නේ. තේරුණානේ අපි නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ ගොඩක් විශ්වාසයිනේ. එහෙනම් හැම විශ්වාස කරන්න වෙනවා. මොකද තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති දේ විශ්වාසයෙන් යන්න ඕනේ. ඒක බුදුහාමුදුර දේශනා කරන්නේ මනසෙන් පාපය තියනවා දැන් අපිට. දැන් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මනසෙන් පාපය අහක් කරගන්න. ඒකට තමයි අර හුස්ම ගැනම දාන්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට මනසේ තුල පාපයක් තියෙන්නේ හුස්ම ගැන අවධානය යන්න තියෙනවා. අපි කරන භාවනාව. දැන් අනිත් භාවනාවලත් එහෙමයි. මෛත්‍රියේ මෙනෙහි කරන්න පටන් ගත්තොත් මනසෙන් සිදුවෙන පාපේ නැති වෙයි. එතකොට හරියට මනේ මෛත්‍රිය මෙනෙහි කරවත් විනාඩි 10ක් ඒ විනාඩි 10 තුල මොකද වෙලා තියෙන්නේ? හරියට වුණා නම් රංගපාලා කරොත් වැඩක් නැහැ. ඒක හරවාන්න පුළුවන් අපි භාවනා කරනකොට ඇස් පියාගෙන ඔහෙ ඉන්න පුළුවන්. ආ කවුරුත් දන්නේ නැන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒක Taman තමයි දන්නේ. දැන් Taman දැනගත්තොත් මෙන්න මේකයි මේ කියන සියලු පාපයහක් වෙන ක්‍රමයේ කියලා Taman වටහාගෙන හරියට හුස්ම ගැන අවධානයෙන් හිටියානම් විනාඩි 10ක් හිටියානම් ඒ විනාඩි 10 සබ්බ පවස්ම කරනවා. තේරුණා නේද? ඒක දැන් ඔයගොල්ලන්ට පුරුදු දෙයක් නේද? දැන් කරන්න පුළුවන් දෙයක් නේද? අන්න ඒක වෙන්න ඕනේ. ඕක වෙලා තියෙන්න ඕනේ ඔය කරන භාවනාව. එතකොට මේ වෙන කවුරු හරි කියන විකාර වලට යන්නේ. මේක වෙනවනම් මේක කරන්න පුළුවන් නම් මේ විදිහට දවසක කීපවත් පාවක් හැසිරෙන්න පුළුවන් නම් විනාඩි 5 ගානේ හරි. පැය භාගයක් පැයක් පුළුවන් නම් ගොඩාක් හොඳයි. සම්බපවත්තා කරනවා කියන ගුණය Taman ළඟ කියනවා. තේරුණානේ? ඕනම් භාවනාව මේකට වළංගුයි කියලා දැනගන්න. අපි මේ කතා කරන්නේ එක භාවනාවක් ගැන. දැන් අහම ගිහිල්ලා ටිකක් හැබැයි ඔය හුස්ම ගැන අවධානයෙන් හිටියා කියලා කුසල සුපසම්පදා කියන එකට ලකුණු නැහැ. ඒක නේ. සබ්බපාවස්සා කරණම් කියන එක තියෙනවා. ගුණේ තියෙනවා. දැන් ඊගාවට එන්න ඕනේ ගුණේ මොකද්ද? බුදුහාමුදුරන්ට අවශ්‍ය ගුණේ මොකද්ද? අම කුසල සුපසම්පදා ගුණය. මේ කියන්නේ කුසලය කියන්නේ මෙතන දැන් මොකද්ද බුදුහාමුදුරන්ට ඕනේ? ඒ අදාළ සත්‍යයට චතුරාර්ය සත්‍ය කියන්නේ. අවබෝධ කරගන්න. සංසාරයේ විමුක්තිය හඳුන්වලා දෙන්න අවබෝධ කරලා දෙන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ කුසලයයි කුසලතාවයයි මෙතන කුසල. කුසලස උපකරණ. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න තියෙන ඕනේ කුසලය මොකක්ද? ඔන්න ඔතන තමයි අර බොරු කාරණේ ටික අපි නම් කියනවා වෙනත් අය කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න අභිධර්මයේ පිටකේ පාඩම් තියෙනවා. ඒකට ටියුෂන් යන්න ඕනේ අපි ළඟට එන්න කියලා අඬ ගහනවා යනවා කියන්නේ. මොකටද මේ කුසලස උපසම්පදා වෙන්නේ. තව කට්ටියක් කියනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් කොහොම බෑ. මේ අපි වගේ ලොකු පින්කම් කරන්න ඕනේ. තේරුණා නේද? පින්කම් 아무තු පින්කම් නෙවෙයි. ඒ ඒක කරේ නැතර කුසලස උපසම්පදා වෙන්නේ. දැන් හොයා ගන්න වෙනවා මේ විදිහට පින්කම් අපිට. දැන් ඉස්සර දැන් බුදුහාමුදුරුවෝ හාමුදුරුවෝ එක්කම යම්කිසි ආරවුලක් හාමුදුරුවෝ නිදි වෙලා ඒකට උපදෙස් දෙන්නේ නැතුව උපදෙස් දුන්නා දුන්නා පිළිගන්නේ නැතුව බුදුහාමුදුරුවෝ මේක සම්මතයට පත් කරන්න කොහෙද වෙන්නේ? පාර්ලියේ වණේට වැඩිය කියලා අපි අහලා තියෙනවා. ඒතකොට තනියෙන් වැඩි. කැලේ තනියෙන් හිටියා. පාර්ලියේ වනයේ ඉඳලා තියෙන ඇතේ මේ ඇතා බුදුහාමුදුරන්ට උපස්ථාන කරා මොනවද කියලා දුන්නේ ඈ පළවෙනි දැන් ඇයි ඇතා පළවෙනි කියලා දුන්නේ අපිට ඉන්නේ හරි අලුත් දෙයක් ඇතා පළවෙනි කියලා දුන්නේ අතාට ඔයගොල්ලන්ට වගේ බත් කීයද? ඈ? තෝසේ හැදියද? ඉතින් පුළුවන් දේ තමයි දාගෙන. තේරුණානේ. අතාට පුළුවන්ද බුදුහාමුදුරුව මනුස්සයෙක් වුණාට කෑම උයලා දෙන්න පුළුවන්ද? බෑ. දැන් මනුස්සයෙකුට ඔහොම වඩා අතින්නේ මොනවද කෑම නේද? අපි මේ මනුස්ස ජීවිතයේ හරියට සරිලන ආහාරනේ. ඉතින් ඇසාට ඒක කරන්න බැරි හින්දා ඌට නෑ ඌට කිතුල් කොටක් නැහැ. නම කිතුල් කොට එකක් දුන්නේ නෑ බුදුහාමුදුරන්ට. නෑ ඌ දන්නවා මේ මිනිස්සෙක් හින්දා මොනවා හරි ආහාරයක් විදිහට ගන්න පුළුවන් දෙයක් තියෙද ඒක ගෙනත් දුන්නා. ඒක ඥානවන්තයි. තේරුණාද? දැන් අපි මොකද කරන්නේ? මේවා කරලා ශක්තිය තියන්න බෑ. ඒකයි මම මේ කියන්නේ. දැන් අපි කරන්නේ පාරමී ඇතා කරනවා බුදුහාමුදුරුවෝ. ඌට ඕනේ ආහාර අපි ගෙනියන්න එනවා. මොනවාද පළල? දැන් මොනවද? දැන් මොකද හුවමාරු වෙන්නේ? ධර්මයේ දන්නේ. ඒ වගේ මේ අදහස් තිබිලා සත්‍යයට යන්න බෑ. සත්‍ය ඥාන හදන්න බෑ. එහෙනම් මේවා ඇතිවෙන්න බෑ. මේවා නැති වෙන්න ඕනේ. නැත්නම් භාවනා කරයි මිනිස් වර්තා කියලා මැරෙයි. ඔච්චරයි. තේරුණානේ? මොකද භාවනාවෙන් ලැබෙන කුත්‍ය ඥානය සත්‍ය ඥානයක ගැළපුණ නැත්නම් පුතක් වෙන්නේ. මේක බුදුහාමුදුරන්ගේ වචනයක් මිසක් මගේ වචනයක් නෙවෙයි. තේරුණානේ? සත්‍ය ඥානීය තුල පළදු වෙනවර වගේ වැරදි අදහස්. ඔයගොල්ලෝ බුදුහාමරන්ට පූජා කරන්න ඔයගොල්ලෝ ආහාරයට ගන්න ඕනේ. ඊට වැඩි දෙයක් පූජා කරලා බුදුහාමුදුරු අලියෙක් කරන්න යන්න එපා. තේරුණානේ? ඔවා බොරු වැඩ. කවුරු හරි හිතනවා නම් මේක නැතුව සත්‍ය ලැබෙන්නේ නැහැ කියලා එහෙම කියනවා නම් ඒ කෙනාටත් බෑ යනකටත් බෑ. ඒ එතන බොරුවක් තියෙනවා. කොහොමද මේ මනස හැදෙන්නේ? තේරුණා නේද? මේවට අහු වෙන්න එපා. මම මේ කියන්නේ ඔයගොල්ලන් හොඳටමයි භාවනාවක් කියලා දීලා කියන්නේ. මට ඕනේ දැන් භාවනාව ඔයගොල්ලන්ට කියන්නේ මට නමුත් ඔයගොල්ලන්ගේ පිස්සු විකාර නැති කරන්න මට බෑ. ඉතින් ඕක නැති කරගත්තේ නැත්නම් භාවනාවෙන් කලනවා. තේරුණා නේද? දැන් මෙතන කුසලස් උපසම්පදා කියන්නේ ඒ වගේ පින් කිරීම නෙමෙයි. හොඳටම මතක තියාගන්න. ඔයගොල්ලන්ගේ මේ අඩුපාඩු බින්කන්ටේර ගන්න පුරවන එකක් නෙමෙයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒක ඔය විදිහට කරගෙන යන්න නතර කරන්න එපා. ආමිෂය කරගෙන යන්න. ඒක වාසිමයි තියෙන්නේ. පාඩු නෑ. මෙතන ඔයගොල්ලෝ කල යුත්තේ ඊට වෙනස් දෙයක්. මෙතන කුසලස් උපසම්පදා කියන්නේ නීවරණ යටපත් කරන එකම වෙන කිසි වචනයක් මෙතන නෑ. තේරුණාද? ඔයගොල්ලන්ට දැන් මම කියා දෙනවා ඔයගොල්ලෝ කරන භාවනාවේ ඊයේ දවසේ මම මතක් කරලා දුන්න වචනෙන් ආනාපාන සති භාවනාව වඩනකොට පස්සම්බයං කාය සංකාරං කියන වචනය. තේරුණා නේද? අන්නේ වචනයට අනුගත ධර්මීය ඔය භාවනාවෙන් ලං කරගත්තනම් කුසල සුඛසම්පදයි. ඔන්න ඕක මතක තියාගන්න. වෙන කිසි දෙයක් මේ භාවනාවට කුසල සුඛ සම්පදා වෙන්නේ කොතනද කුසල සුඛ සම්පදා කියන්නේ අපි කරන භාවනාවේදී පස්සම්බයන් කාය සංකාරයන් කියන ගුණය අපි ගන්න ඕනේ. ඒ ගුණේ ගැටලු තියෙන්න පුළුවන් ඒක තමයි. මට ඕනේ ඒ ගුණය අනේ අපිට තේරෙන්නේ නැහැ නෝක. ඒක මට මං කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි. තේරුණා නේද? අපිට ඕනේ ඔන්න ඉලක්කයට ගියාම සබ්බ පාපස්සා කරනවා වගේම කුසල සුප සම්පදා වෙලා. එහෙනම් තව තියෙන්නේ මොකද්ද? සචිත්ත පණිවොද පණ. එතකොට ඒක මම ඊයේ මතක් කරලා ආදුනිකය නෙවෙයි ප්‍රවීණ ටිකක් භවනා කරලා පුරුදු අයට ක්‍රමය. මොකද්ද? ඒ කුසල සුපසම්පදා ළඟට අපි නැත්නම් පස්සම්බයන් කාය සංකාරම් කියන ගුණය ආවත් කරන්න කිව්වේ. මුළු ශරීරයට අවධානය යොදන්න. ඉස්සෙල්ලා අපි ශරීරයේ එක තැන. කොයි තැනද ආස්වාදයයි පාස්වාදයයි ස්පර්ශ වේදනා. දැන් ඒක අතාරින්න. දැන් ඔයගොල්ලන්ට හයිය තියෙනවා, ශක්තිය තියෙනවා, හැකියාව තියෙනවා. නීවරණ යටපත් මනසක් ලං වෙලා තියෙන හින්දා ඔයගොල්ලන්ට පුළුවන් මුළු ශරීරය ගැන අවධානයෙන් හිටියත් මනස එහෙම දුවන්නේ. එතකොට අහු වෙනවා ශරීරයෙන් අතෙන්දී අහු වෙන්නේ. හුස්ම ගන්න ආස්වාදයේ ස්පර්ශ වෙන එකන්නේ. දැන් සතිය ප්‍රබල වෙලා තිනවා බලවැන්නලා තිනවා හරියට මේ දේ රඟපාන්න නැතුව ගියා නම් අහු වෙනවා ටික ටික එකපාරට නෙවෙයි පුහුණු වෙන්න පුළුවන් අහු කරගන්න පුළුවන් දැනගන්න පුළුවන් සතියේට අර කය උණුසුම් සීතල වගේ දේවල් මස් නටනේවා සම්පන්න චංචල වගේ තේරුණා නේද ශාරීරිය තද වෙන එක හිර වෙන එක විදිලි කොටන ගති ඔය විවිධ ලක්ෂණේ තේරුණානේ යන්තම් එකක් හරි අහු වෙනවා නම් අන්න ඒක ගැන අවධානය යොමු ඕක තමයි සතිත්ත පරියෝධය. තේරුණානේ වෙන අරමුණක් මොකක්වත් හිතන්න එපා. වෙන දෙයක් නෑ මේ භාවනාවේ. අපි යන ක්‍රමය. මේ යන්නේ මොකද්ද? කායන පස්සනාවේ ආනාපාන පබ්බේ. වෙන පබ්බේක තව එකක් තියෙන්න පුළුවන්. ඒව අච්චාරු කරගත්තොත් ඒගොල්ලෝ සදානාත්තක්. තේරුණා නේද? තව කෙනෙක් භාවනාවක් කියන්න පුළුවන් වෙන කොටසක්. ඒ කොටස මේකට ගාව ගන්න එපා. දැන් මේ මේ භාවනාවේ තියෙන ඔච්චරයි. දැන් මේක හරියට කරමු. හැබැයි කරනකොට තව වෙන්න ඕනේ අර සත්‍ය ඥානය පළදු කරගන්න බෑ. වෙන විකාර ඔළුවට දාගන්න බෑ අර එක එක ඒවා කියන ඒවා. කරන ඒවා. ඒකට සත්‍ය ඥානය පළදුයි. තේරුණාද බුදුහාමුදුරුව අභිවෝවා යනවා. වර්තමානයේ ඔයගොල්ලෝ වැරදි අදහසක ඉන්නවා. එහෙම හිටියම මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට දියුණු කියලා තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය අවබෝධ වෙන්නේ. ඕකයි මේ. ඒක ඒක තමයි අපිට තියෙන අඩුව. දැන් තේරෙන්නේ නැති මම හිතන්නේ මම පැහැදිලි කරේ අද මේ ටික වැඩියෙන්. මොකද යෙදෙද්දී මේ සත්‍ය ඥානෙ පළදු කරගන්න නැතුව යා යුතුමයි. කවුරුවක් කිව්වට බොරු කරන්න යන්න එපා. තේරුණා නේද? ඔයගොල්ලන්ට ඕනේ කාරණා තුනයි සම්පූර්ණ වෙන්නේ. අ සබ්බ පාපස්සා කරනා කුසල සුපසම්පදා පටිච්ච පරියෝධපන. දැන් මම මේ දෙකක් කිව්වනේ සබපවසා ගන්නවා මොන්නේ කොහොමද? පස්පව වලින් වැළකුණාට වෙනවද? නෑ. ඊට වැඩිය පාපය තව එක පාපයක් ඉතුරු වෙනවා මනසේ. මේක හක් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඔව් අපි කරන භාවනාවේ හුස්ම රැල්ල ගැන හොදාගෙන ඉඳීම. නැත්නම් මෙහෙමත් පුළුවන්. යමෙක් බුදුගුණ භාවනා කරා නම් ඒ බුදුගුණ මෙනෙහි කරන එක සබ්බවපස්සා කරලා වෙච්ච තැන. මෛත්‍රී භාවනා පුරුදු වුණා නම් මෛත්‍රී භාවනා මෙනෙහි කිරීම සබ්බපවස්ස අකරණා. එතකොට සමහරදලිස් කමඨාන් වල ඕනම භාවනාව මෙනෙහි කරන වෙලාවේ සබ්බපවස්ස කරනවා. තේරුණා නේද? නමුත් දැන් අපි ඇයි මේකම මේ ආනාපාන සතිය මෙතෙන්දී අපි වැඩි වෙන්නේ? කුසලසෝප සම්පදා තුනේ හැකි ඕන භාවනාවකින්. නමුත් සචිත්ත පරියෝධ පණ වෙන්න බෑ සමත භාවනාවකින්. එතන කඩා ගන්නවා. තේරුණා නේද? නමුත් මේ යන ක්‍රමයට හුස්ම ගැන අවධානයෙන් ඉඳලා පුංචි මාරුවකේ මුළු කයට අවධානය දීමෙන් කුසලස් උපසම්පදා කියන ගුණේ ඉඳලා අපිට සචිත්ත පරියෝධපණන් කියන ගුණයට ගිය හැකියි. ඊටමතර ඔයගොල්ලන්ට මම කිව්වා සක්මන් කරන්න කියලා. දැන් පාරේ නිකන් ඇවිදගෙන යනවා. එතකොට සබ්බ පාපස් පස්පව් කරන්නේ නැහැ. පාරේ ඇවිද්දට පව් පස්පව් වෙන්නේ නැහැ. නේද? නමුත් සබ්බපාපස්සා කරන්නේ නෑ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා කරන්න උත්සාහ ගත්තා සක්මන් භාවනා. පාරේ යනකොට මතක් වෙනවා මම සක්මන් කරගෙන යන්න ඕනේ. කරවහන් කකුල ගැන අවධානය පොළේ වදින එක දකුණු කකුල පොළේ වදින එක අවධානය යනවා. එතකොට මොකද වෙන්නේ? සබ්බපාපස්සා කරනවා. තේරුණා නේද? ඒ භාවනාවක් කාලයක් ඔයගොල්ලෝ අකණ්ඩව පුරුදු කරගෙන පුරුදු කරගෙන ගියොත් ඒකිනුත් වෙන්නේ මොකද්ද කුසලස්ස උපසම්පදා වෙනවා නීවරණ යටපත් වෙනවා හැබැයි කොතෙන්ද කියන්නේ පොයින්ට් එකක් නෑ නමුත් ආනාපාන සති භාවනාව කරොත් මම කිව්වට මොකද්ද තන පස්සම්මයන් කාර්යය මේකේ කියන්න බෑ වෙනවා කියලා කියේ අනිවාර්යයෙන් වෙනවා මොකද අනිවාර්යයෙන් වෙනවා කියන්නේ මේ මේකත් බුදුහාමුදුරුවෝ දීප ඒ කායන භාවනා ක්‍රමය. තේරුණානේ බුදුහාමුදුරන්ට වරදින්න විදියක් නැහැ නේ අපිට වැරදුනා. අනිවාර්යෙන් හරියට කරොත් වෙනවාම. තේරුණා නේද? නමුත් මේ දෙකම ඔයගොල්ලෝ කරන්න ඕනේ. තැන හොයන්න බෑ. නමුත් කුසලස් උපසම්පදා වේලා ඉතින්දී තවදුරටත් මේ භාවනාව යනකොට ඔයගොල්ලෝ මාරු කිරීමක් හෝ අලුත් විදියකට සිතුම් පැතුම් ඇති කිරීමක් හෝ මෙනෙහි කිරීමක් හෝ මොකක්වත් නැතුව ඒ සක්මන සචිත්ත පරිණෝද පණන් කියන ගුණයට ගන්නවා බුදුහාමුදුරුවෝ. ඒකින්ද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සියලුම භාවනා ඒකායන මාර්ගයයි. මොකද එහෙනම් මේ ඒකායන කියන වචනේ තේරුම. එකම භාවනා ක්‍රමයකින් සබ්බවපස්සකරණෝ කියන ගුණය ලබා දෙනවා. ඒකම කුසලස්ස උපසම්පදා ගුණයක් ලබා දෙනවා. ඒකම සචිත්ත පරිවර්තන ගුණය ලබා දෙනවා. තමයි එකම භාවනා ක්‍රමයකින් සමාධි ශික්ෂාවක් සම්පූර්ණ වෙලා ප්‍රඥා ශික්ෂාවක් සම්පූර්ණ වෙනවා නම් ඒක ඒකායන මාර්ගය. තේරුණානේ? එකම එක භාවනා ක්‍රමයකින් කුසලස් උපසම්පදා කියන ගුණයයි සබ්බපාපස්සා කරණම් කියන ගුණය විතරක් ලබා දෙනවනේ ඒක සමත භාවනාව. තේරුණානේ ওই දෙකේ වෙනස. ඒ සමත භාවනාවකින් වෙන්නේ නැති එක වටිනා දෙයක් වෙන්නේ. මොකද සචිත්ත පරියෝධපණක් වෙන්නේ. ඉතින් එහෙම සමත භාවනාවක් කරපු කෙනෙකුට මේකට කායනුපස්සනාවට හරව ගන්න විදිහක් මම ඊයේ පැහැදිලි කරා. අද වෙලාව නැති හින්දා තව නැවත කියන්න ඕනේ. අපි හෙට දවසේ නැවත සාකච්ඡා කරගමු. දැන් එතකොට අදච්චරේ මේ භාවනාව පිළිබඳව ඔයගොල්ලන්ගේ සත්‍ය ඥානය වෙවුලන් නැතුව කියන්න උගහන්නවා. නමුත් ඕක වේවුලනවා මොකක් හරි රූකඩයකින් මොකක් හරි ආවේ. ඉතින් මයකට මට කරන්න තියන්නේ. තේරුණානේ? ඉතින් ඒක ඉතින් ඔයගොල්ලන්ගේ දෙයක් මේක මට අදාළ නැහැ. නමුත් මම කියන්නේ වේවුණක් නැතුව කරන්ට් එක වැදුන් නැතුව වගේ ඉන්න. මෙන්න මේ කාරණෝ යන්න. තේරුණා නේද? එතන සබ්බපාපසා කරන කුසල සුබ සම්පදා සචිත්ත පරියෝධපණං ඕනේ. වෙන දෙයක් එපා. තේරුණා නේද? ඒ දේ වෙනවා නම් ඔයගොල්ලන්ගේ භාවනාවෙන් ඒකමයි ප්‍රමේය තව කෙනෙක්ගේ කහන්න එපා. එවැනි ඒවා පිළිගන්න එපා, විශ්වාස කරන්න එපා. වෙන භාවනා ක්‍රම තියෙන්න පුළුවන් සත්‍යනිත යන ඒවා ඔක්කොම සතිපට්ඨානට වළංගුයි. ඒක සම්පූර්ණ විස්තරය දැනගෙන මිස මේකට ගලපවන්න යන්නත් එපා. මොකද ඒක වැරදි කිව්වොත් අපි වැරදි. මොකද වැරදි කිව්වොත් අපි වැරදෙන්නේ. ඒකත් ගැළපෙනවා නම් මේ කාරණා තුනම සිදු වෙනවා නම් සිදු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ලෝකේ තව කාට හරි උගන්වනවා මේක මේ විදිහට සිදු වෙලා තියෙනවා නම් හරි. එහෙම සිදු වෙච්ච කෙනෙක් විතරක් ලෝකේ ඉන්නවා නම් වැඩක් නැහැ. එයා කියන්නේ බුදු. තේරුණානේ? මොකද ධර්මයේ එහෙම එකක් නෙමෙයි. දැන් මේ කියන්නේ ඔක්කොම ලෝකයේ අද ඉන්නේ මේ විපස්සනා ආචාර්යවරු හුඟාක් අයට පුරුදු කරපු ක්‍රමවේද. තේරුණානේ? මේක කරපුවා පුරුදු වෙච්ච අය ඉන්නවා. පුහුණු වෙලා හොඳ ප්‍රතිඵල ලබා ගත්ත අය ඉන්නවා. ඔයගොල්ලන්ට හරියට පුරුදු වුණා. හරියට ඒ බුදුහාමුදුරුවෝ දෙන ප්‍රතිඵල ගන්න පුළුවන්. තේරුණානේ? ඒකේ වටිනාකම හා කරගැනීමේ හැකියාව තියෙන තමන්ගේ දැක්ම තුල. දැක්ම වෙනස් වුණොත් ඔක්කොම වෙනවා. දැක්ම බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ පිළිබඳ දැක්මක් වෙන්න ඕනේ විකෘති ධර්මයක් වෙන්න බෑ. එච්චර වෙනස. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න දැන් අපි මේ ඉතිරි කාලය පොඩ්ඩක් යොදාගන්නේ ඔයගොල්ලෝ කැමති නම් නැගිටින්න. නැගිටලා පොඩ්ඩක් එළියට ගිහින් උනක් කමන්නේ. නැහ ඉඳගෙන ඉඳලා දැන් අමාරු නම් පොඩ්ඩක් නැගිටලා ආයෙ ඉඳගත්තක් කමන්නේ. අර සක්මන් අඩි දෙක තුනක් එළියට ගිහිල්ලා සක්මන් කරලා ආවත් කමන්නේ ටික වෙලාවක් වාඩි වෙලා ඒ හුස්ම ගැන අවධානයෙන් ඉඳලා කරගෙන ඊයේ වෙරිදා කරපු භාවනාව නැවත කරන්ඩ කරගන්නකොට අපි ඉලක්ක වෙන්නේ නැත්නම් ඒක මැදදී භාවනාවේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න ගම මේව හිතන එක වැරදි. මම දැන් සබ්බපාපතා කරනව වෙලාද දැන් මං කුසලස් උපසම්පදා වීගෙන දයන්නේ ඕවා හිතුව භාවනාව නෑ. මේවා කියා දෙන්නේ භාවනාවට ඉස්සෙල්ලා දැනගන්න. ඕනනම් බලන්න භාවනා කරලා ඉවර වෙලා එහෙම එකක් වුණාද නැද්ද කියලා භාවනා ඇතුළේ හොයන්න එපා. හුස්ම ගැන අවධානයෙන් මලවිනියක් වගේ ඉන්න. කය ගැන තේරෙනවා නම් කය ගැන අවධානයෙන් ඉන්න. ඒ විදිහට භාවනා කරන්න හැමදාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ මුල් අනුශාසනාව අවසන් කරනවා. දැන් 8යි වෙලාව 8යි 30 වෙනකම් භාවනා කරලා නැවත මෙතෙන්ට එන්න.